ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග කලකට ඉනත අපට මතකයි අපි යම්කිසි විකාද වැඩක් කරාම වැඩිහිටියෝ කියන්නේ නාටකම් කරන්න එපයි කියලා. නාටකම් නටන්න එපයි කියලා. ඒ කියන්නේ බොහොම අවමාන පරවශව තමයි නාඩගම කියන වචනය එකල භාවිතා කරේ. මේ නාඩගම කියන වචනේ මේ අවමාන ස්වરૂපය නැති කළ වැඩි ප්‍රකට නැති චරිතයක් ඉන්නවා. මේ නාටකම් කියන වචනය තම සම්භාවනීය බුද්ධිමත් රසිකයින් අතර ඉතා වටිනාකමක් ඇති වචනයක් බවට පත් කළේ ඔහු. දැන් නාඩගම් කියන එක එවක තිබුණේ කිසියම් විදියක ගර්හිත කලාවක් හැටියට. නිකන් ගර්හාවට ලක් වෙච්ච කලාවක් හැටියට. අපිට කාටත් මතකයි 1956න් පස්සේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මනමේ නාඩගම ඉදිරිපත් කරනවා. මේ මනමේ නාඩගම අපේ සිංහල දේශීය නාට්‍ය කලාවක උපත හැටියට හැරවුම් ලක්ෂ්‍ය හැටියට තමයි නාට්‍ය වංශයේ සඳහන් වෙන්නේ. මේ මනමේ නාට්‍ය නිර්මාණය කරන මහාචාර්ය සරච්චන්ද්‍ර පනහේ දශකයේ මුල් අවධියේදී රූකඩ නාට්‍ය සංදර්ශනයක් පවත්වනවා කොළඹ විශ්වවිද්‍යාලයේදී ජෝර්ජ් රාජශාලාවේදී දකුණු පළාතින් බලපිටිය පැත්තෙන් රූකඩ ශිල්පීන් කණ්ඩායමක් ගෙනල්ලා. සරච්චන්දයන් සමග ඉන්නවා එක්තරා විදිහකට අපේ සංස්කෘතියේ තානාපතිවරයක් හැටියට අපිට සලකන්න පුළුවන් තේජා ගුණවර්ධන මහත්මයා ඉන්නවා. ඔවුන් මේ රූකඩ නාට්‍ය සංදර්ශනය නරඹමින් සිටිද්දී සරච්චන්ද්‍රයන්ගේ අවධානය යොමු වෙන්නේ මේ රූකඩ නටවමින් ගීත ගායනා කරන ගායකයාගේ හඬ දිහාවට. මන්ද මේ පාරම්පරික කලාකරුවන් තමයි මේ රූකඩ නාට්‍ය පැවැත්වුවේ. මේ ගායනා කරන විලාසය ඉතාම මනරම් විදිහට ස්වරස්ථාන පිහිටුවලා අපස්වර කිසිවක් ගායනා කරන්නේ නැතුව ඊටම විශිෂ්ට ගායනයක් ඉදිරිපත් කරන මේ රූකඩ ශිල්පියා කවුදයි හොයන්න සරත් චන්දයන් මේ සම්දර්ශනයෙන් පසුව මේ වේදිකාව පිටපසට යනවා. එහිදී ඔහුට හමු වෙනවා බලපිටියේ අම්පේ සිට පැමිණි චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ. ඔහු පාරම්පරික කලාකරුවෙක්. ඔහුගේ ගායනාවෙන් වශීකృత වුණු සරච්චන්ද්‍ර ඔහුව ගෙන්වා ගන්නවා මේ නාට්‍ය පරිවේෂණ කරන අවධිය සරච්චන්ද්‍රය ඔහුව ගෙන්වා ගන්නවා සරච්චන්ද්‍රයන්ගේ නිවසට ගෙනල්ලා සර්පිනාවක් දීලා ඔහුට කියනවා මේ ගායනා කරන වගේ මේ රූපකට සම්දර්ශනයේදී ගායනා කළා වගේ ඒ පැරණි Taman දන්න නාටකම් ගීත ගායනා කරන්න කියලා. ඔහු ඉතා අපූර්වට මේ ගීත ගායනා කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් පබාවතී නාට්‍ය නිර්මාණය කර අවදීදී මේ ශිල්පියාගෙන්මල තමන්ගේ පබාවතී නාට්‍ය බොහොම තාත්වික ශෛලියෙන් නිර්මාණය කරපු නාට්‍යයක්. හැබැයි මේ ගීත ගායනයේට වශී වූ ඔහු පබාවතී නාට්‍යයේ ආරම්භයේදී ගීතයක් ඇතුළත් කළා. මේ ගීතය ගායනා කරවන්නේ මේ රූකඩ ශිල්පියා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ ලවා නිසංක දිද්දෙනිය පසුව ගායනා කරපු ඒ එදා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ ගායනා කරපු ගීතය අපි දැන් ශ්‍රවණය කරමු Thank you. එන්නේ මෙදා ආවර ගිරි මුදුනින් ගිලියන ඉරුණත පෙරසේ යලි රැක එන්නේ මුකුලිත වන මේ පියුම් විලේ මල් මුකුලිත වන නැත යයි විකසිත වන්නේ කිසිදා එදා ආවර ගිරි මුදුනින් ගිරියන ඉරුණත පෙරේ සදහට ගාන දුරුයි යෝගාඳුරසේ ආ තනිතරුවක් සදරකා මං පෙත මත තනි පැසක් එලන්නේ මීට පෙර තේ යලි නගින්නේ මෙදා අවර ගිරි මොදුනින් දිලියන ඉරුණත පෙර තේ යලි නගින්නේ මුකුලිත වන මේ පියුම් විලි මල් කුලිත වන මේ පියුම් විලේ මල් නැත යලි විකසිත වන්නේ කිසිදා මෙදා අවරගිරි මුදුරින් දිලිහෙන ඉරුණත පෙරසේ යලි නැගී ඉතින් මේ ගීතය මේ නිසංක දිද්දෙනිය ගායනා කරන ගීතය පබාවති පසු නිෂ්පාදනයකට පණ්ඩිත අමරදේවයන් නිර්මාණය කළ ගීතය. හැබැයි අපි මේ ගීතය මේ වැඩසටහනේ මුලින්ම වාදනය කරේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ මීට ආදේශක වූ නාටකම් ගීතයක් තමයි පබාවති නාට්‍යයට ගායනා කරේ. මේ මේ ගායනය විශේෂී වන්නේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය මාර්ගය වෙනත්ම මගකට මේ ගීතයත් සමග යොමු වීම නිසා මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය පරිශනාවලිය අලුත්ම දිශාවකට යොමු වන්නේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ මුණ ගැහිමෙන් පස්සේ ඇත්තටම සරච්චන්ද්‍ර මහත්මයාට හම්බ වෙන්නේ පැරණි නාට්‍ය කලාව පිළිබඳ පොතපත අඩංගු පෙට්ටගමක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ තරම් සුවිශාල දැනුමක් සරච්චන්දයන් ඔහුගෙන් ලබා ගන්නවා. දැන් ඇතම් පාරම්පරික ගුරු ගුරුන්නාන්සේලා ඉන්නවා. පැරණි පැරණි ශාස්ත්‍රය මැනවින් දන්නවා. හැබැයි ඔවුන් අර පසේ බුදුවරුන් වගේ ඔවුන්ට තවත් කෙනෙකුට ඒවා වටහලා වටහා දෙන්න තේරුම් කරලා දෙන්න ඒ පිළිබඳ සවිස්තරාත්මකව කතා කරන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. හැබැයි සරත් චන්ද්‍රයන්ගේ වාසනාවකට එහෙම මේ පිළිබඳ විස්තර කරන්න පුළුවන් ඒවායේ සුලමුල ගැන කතා කරන්න පුළුවන් පුද්ගලෙක් ඔහුට හමු වුණා. සරච්චන්ද්‍රයන් කොපමණ කෘතවේදී වුණාද කිව්වොත් ගුණසිංහ ගුරුනාංශයට ඔහු කිව්වේ මනමේ මුල් ගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ කියලා. මොකද ඔහුට මනමේ නිර්මාණය කිරීමට නාඩගම් කලාවිට ආවේනික වූ සුවිශේෂී ගුණාංග මොනවද? ඒවායේ සංගීතය මොකද්ද? දැන් මද්දලය කියන්නේ මොකද්ද? මේ මද්දලයේ භාවිතාව කෙබඳුද? යනාදී සියලු දැනුම ලබා දුන්නේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ. ඔහු නාඩගම් පිළිබඳ ඇත්තටම විශාරදීක් විශේෂඥයෙක්. ඔහු තේරුම් බේරුම් කළ දුන්නා නාඩගම් කලාවේ ආවේනික ලක්ෂණ. මේ නිසා සරච්චන්ද්‍ර 56 දී මනමේ නාට්‍ය නිර්මාණය කරනවා ඔහු මූලාශ්‍ර ග්‍රන්ථයක් හැටියට සලකාගෙන. අපි තවත් ගීතයක් අහමු මේ නාඩගම් කලාවේ සුවිශේෂී භාවය ගැන ඉඟිප් කරන. Thank you. කොරට්ටු ගම්මන සුරොට්ටු උරමින කොරට්ටු වැඩදත් පුරම්බාත් මං වඩු වැඩ ලංකාවේ හොඳ තරමට දන්නා වඩු වැඩ ලංකාවේ කොරට්ටු ගම්මන සුරොට්ටු උරමින කොරට්ටු වැඩදත් පුරම්බාත් මං වඩු වැඩ ලංකාවේ හොඳ තරමට දන්නා වඩු වැඩ ලංකාවේ සනීප හරියට තියලා සිවිලෙන් තට්ටුව කැටයම් කරලා බාල්කරීප හරියට තියලා සිවිලෙන් තට්ටුව කැටයම් කරලා වැඩ සපනෙහි මං මේ කාලේ හැටියට තොද වැඩ සපනෙහි මං මොරොට්ටු ගම්මන සුරොට්ටු උරමින් කොරොට්ටු වැඩදත් පුරම් බාතු බඩු වැඩ ලංකාවේ හොඳ තරමට දන්නා බඩු වැඩ ලංකාවේ අඟල කියතෙන් ඉරලා අඟලට නූලට බොරදන් දාලා තේක්ක කරුවල කියතෙන් ඉරලා අඟලට නූලට බොරදන් දාලා තැකි අල්මාරි මේ කාලේ හැටියට තද තැකි අල්මාරි දොරොට්ටු ගම්මන කුරුට්ටු උරමින කොරොට්ටු වැඩදන් කුරම්බාදි වඩු වැඩ ලංකාවේ හොඳ තරමට දන්නා වඩු වැඩ ලංකාවේ වැල්ද ගොතාලා වාර කනට දැල් පස්සට ඇදලා නූල්ද ඇදමා දැල්ද ගොතාලා වාර කනට දැල් පස්සට ඇදලා අන්න දිරාලෙහි මං මේ කාලේ හැටියට අන්න දිරාලෙහි මං ಪೊರೊಟ್ಟು ಗಮ್ಮನ ಕುರುಟ್ಟು ಉರಮಿನ ಕೊರೊಟ್ಟು ಎಡದನ ಪುರಂಬಾದುನ ಪೊರೊಟ್ಟು ಗಮ್ಮನ ಕುರುಟ್ಟು ಉರಮಿನ ಕೊರೊಟ್ಟು ಎಡದನ ಪುರಂಬಾದುನ ಕಡುವಟ ಲಂಕಾವೇ ಒಂದ ಕರಮಟ ದನ್ನ ಬಡುವಟ ಲಂಕಾವೇ මේ ගීතය රචනා කරන්නේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාසි. එතුමා ගීත ගායනයට වගේම ගීත රචනයටත් අතිශයින්ම දක්ෂ කෙනෙක්. දැන් අපි කවුරුත් දන්න ආලේ බැඳ මාගේ රම්මෙවන් ඒ සුනිමල මගේ දිත්තල කියන ගීතය චල කාලගෝල නාටකයට රචනා කරන්නේ චාල් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ. එතකොට අපි කවුරුත් දන්න ඊටාම ජනප්‍රිය රතදර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමල තරුණී. ඒත් දිත්තල කාලගෝල නාට්‍යය. මේ වගේ ගීත රාශියක් තියෙනවා එතුමා ලියපු. ඇන්නෑවේ මේ මල කෝලම් පාරේ යන්නට බෑ මුන්ද සමගින්. විතර කාලගොල් නාට්‍යයට එතුමා ලියන ගීතයක්. දැන් මේ වගේ ගීත රචනා කිරීමේ හැකියාවත් ගුණසිංහ ගුරුනාථේ තුල තිබුණා. දැන් අපේ පැරණි කලාකරුවන් ශාස්ත්‍රාලේය අධ්‍යාපනයක් ලැබුවයි නෙවෙයි. ඔවුන් පන්සලෙන් බුද්ධ ගජ්ජය සකස් කළේ කියවලා සමහර වෙලාවට අමාවතුර බුත්සරණ කියව ගන්න පුළුවන්. අක්ෂර ඥානය තිබුණා. නමුත් ඒ වගේ අක්ෂර ඥානය, භාෂා ඥානය වගේම සංගීත ඥානයක් තිබුණු සුවිශේෂී පුද්ගලෙක් තමයි චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ. සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය රචනා කරනකොට අර නීතිඥ ජෝන්ද සිල්වා නෘත්‍ය නාට්‍ය ලියනකොට විශ්වනාත් ලව්ජි ළඟ තියාගෙන තනු අහහ ඔහු ගායනා කරන තනුවලට ගීත ලිව්වා වගේ ගුණසිංහ ගුරුන්වහන්සේ ළඟින් තියාගෙන ඔහුට යම් යම් තාල ගායනා කරන්න කිව්වා. ඒ තාලවලට තමයි සරත් චන්ද්‍රයන් මනමේ නාට්‍යයේ ගීත සියල්ලම පාහේ ලිව්වේ. ගුණසිංහ ගුරුන්වහන්සේ ගායනා කළ තාලයක් පෙන්වුවාම ඒ නාට්‍යයේ ඒ ස්ථානයට ඒ අවස්ථාවට ගැළපෙන ගීතය සරත් චන්ද්‍රයන් තෝරාගත්තා. ඊට අනුව තමයි ඔහු ගීතය රචනා කළේ. සරත් චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නිර්මාණය හැටියට සැලකෙන මනමේ නාට්‍යයට නිර්මාණය කරපු රජ ඉසුරු නැත කියන ගීතය අපි අවසාන වශයෙන් අහමු. ඒ තනුවත් සම්පාදනය කරන්නේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ. අද ජනරන්ජනගේ වැඩසටහනේ තාක්ෂණික දායකත්වය මංජුල සෙනවිරත්න නිෂ්පාදනය කළ සුරේකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර රජයි සූරු නැත නැත මිනි කිරුළු ඇත මේම බසලා මල් තේටි බසමී කාලම් ගේන වනසවුලන් සීල නිමෝත හිතේ සමාදු වනයේ වැදී රාජ කෙනෙකු පකාදු ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ